රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග අපේ හදවත තුල තිබෙන අප්‍රමාණ භක්ත්‍යාදරය නිසා අපි අපි තෝරගත්ත මේ පඬිත විමල් අබේසුන්දරයන්ගේ පද රචනා. අපූර්ව පරිකල්පනයක් තුල මැවෙන කාව්‍යෝක්තීන් අතිශයින් විචිත්‍රය. පද මధుරය, මෝහන ගුණෝපේතය. හෙතෙම සජ්ජනයන්ගේ අභිවාදනයේට ලක්ව සිටියේකි. මේ ඔහු සම්බන්ධව ලියවුණු ඊටාම සංක්ෂිප්ත හකුළුවා දැක්වීමක්. ජනරන්ජනගේ ඔහු වගයන්නේ අතිවිශිෂ්ට ගීත නිබන්ධකයෙකු හැටියටයි. ගීතය කියන්නේ හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි කියලා ඇතම් විචාරකයන් කියනවා. එහෙමනම් එසේ හොඳම වචන හොඳම පිළිවෙලට ලියා මధుර ගීත ලියූ පඬිවරයෙක් තමයි විමල් අබේසුන්දර. ඔහුට ඔහුගේ ඒ සම්භාව්‍ය ගීත ප්‍රබන්ධ රසවත් කිරීමට ඔහුට ගමන් සගයෙක් හම් වුණා. ඒ තමයි ගුවන්විදුලියේ සංගීතංශය භාරව සිටි පී ඩන්ස්ටන් ද සිල්වා. ඔහුගෙන් විමල් අබේසුන්දරයන්ගේ ප්‍රබන්ධවලට මහත් පිටුබලයක් ලැබුණා. මේ අද මම තෝරගත්ත පඬිත විමල් අබේසුන්දරගේ ගීතයක්. මේ පඬිවරයා ගැන අද අපි කතා කරන්න හිතුවේ ඔහුගේ ජන්ම සත සංවත්සරය මේ දිනවල සමරෙනවා. බොහෝ තැන්වල පින්කම් ගුණ සමර උත්සව රටේ විවිධ තැන්වල පැවැත්ුණා. ඒ නිමිත්තෙන් තමයි අද පඬිත විමල් අබේසුන්දරයන්ගේ ගීත කිහිපයක් අපේ වැඩසටහනින් ඔබ හමුවේ තබන්නේ. මේ අද මම තෝරගත්ත පළවෙනි ගීතය. ධර්මදීපනේ ලංකා දරණී ලංකා මාතාව ධර්මදී धीरीर सच का धी हे नगरे पोष्ठ කලු මිනි ගංගා මහවැලි කැලේ කලු මිනි ගංගා කරන තදා පූජා සමනුල පෙරතෙල් දසදක විතොරන් සමනුල පෙරතෙල් දසදක විතොරන් සුධා දවල සෝපා ගති පෑ ගීතය ගායනා කළේ විශාරද තායරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග මේ ගීතය මුලින්ම නිර්මාණය වෙන්නේ 1960 දී නිදහස් රැව් පිළිරැව් කියන වැඩසටහනට තමයි මේ ගීතය ඇතුළත් වුනේ මුලින්ම මේ ගීතය ගායනා කළේ පණ්ඩිත අමරදේව, දායරත්න රණතුංග, ප්‍රිම්රෝස් විජයවර්ධන සහ අමිතා වැඩිසිංහ. 1970 වෙදී මේ ගීතය දායරත්න අමරා ජෝල විසින් ගායනා කරනු ලබනවා. දැන් මේ ගීතය අහනකොට අපිට එකපාරටම හිතෙන දෙයක් තමයි මේ ධර්ම දීපනී ලංකා ධරණී යනාදී ගැඹුරු සංස්කෘත වදන් යොදා ගන්නකොට මේක අපිට තෝරගන්න අමාරු භාෂාවෙන් ලියලා තියෙනවායි කියලා. දැන් අපි අමාරු භාෂාව කියන්නේ මොකද්ද? අපි නොදන්න භාෂාව. මේ සිංහල පාලි සංස්කෘත කියන්නේ අපේ සිංහල හැදෙන්න මූල භාෂා හැටියට එක්කුණු ඊට මූලාශ්‍රය වුණු භාෂාවයි. එතකොට අපි භාෂාව පිළිබඳ ගැඹුරුතර අවබෝධයක් ලබාගෙන මෙවැනි දෙයක් රස විඳිනවද? එහෙම නැත්නම් අපි නොදන්නා අය වෙනුවෙන් කවුරුත් දන්නා බොහොම සරල බසින් ගීත ලියනවාද? මා විශ්වාස කරන්නේ නම් අපි නොදන්නවා නම් දැනගත යුතුවා මිස නොදන්නා අයගේ තලයට ඒ මට්ටමට නිර්මාණ බිහි කිරීම ඒ තරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවන බවයි. ඒ කියන්නේ අපි අර අල්පශ්‍රුත භාවයේම ජනතාව රසිකයා රඳවා ඔබා තබයි තැබීමක් තමයි අපි කරන්නේ. ඉතින් මේ නිසා අපි නොදන්නා ටිකක් ගැඹුරු භාෂාවෙන් එහෙම නැත්නම් ගැඹුරු සංගීත ස්වරමාලාවෙන් කලාකෘතියක් නිර්මාණය වුණාම අපට සිද්ධ වෙනවා එය රස විඳීම සඳහා කිසියම් ඉහළ තලයකට එන්න. භාෂාව පිළිබඳ අපි නොදන්නා ඉසව්වලට යන්න. සංගීතය පිළිබඳව අපි නොදන්නා ගැඹුරු අවබෝධයක් ලබා ගන්නයි අපි වෑයම් කරන්නේ. මේ නිසා දැන් මේ ගීතය අහනකොට මේ ගීතේ පදයක් පදයක් පාසා අපට තේරුන්නේ නැතත් අපිට මේ දේශයේ ප්‍රෞಢත්වය තේජස මොකද්ද කියන එක කුඩා දරුවෙකුට උනත් වැටහෙනවා. මේ මෙවැනි ගීත ඇසීමේ තියෙන රහස සහ රසය ඒකයි කියලයි මම හිතන්නේ. අපි තවත් ගීතයක් තෝරගත්ත මේ පඬිත විමල් අබේසුන්දරයන්ගේ පද රචනාවක්. ඒ ගීතයටත් අපි සවන් දෙමු. Thank you. ගොඩ ළඟ ගුරු පාර දිගේ ඉනා කපා සිටින නගා ගොඩ ළඟ ගුරු පාර ගීතේ ගායනා කළේ වසන්තා සඳනායක තනු නිර්මාණය කරේ පී.ඩී. වින්සන් පෙරේරා. පඬිත විමල් අබේසුන්දර 1948 පමණ කාලයේ සිට ගීත රචනා කරනවා. දැන් මේ ගීතය අපට ආයාසයෙන් තොරව රස විඳින්න පුළුවන්. ඊටාම සරල පදමාලාවක් මේ දොළ ළඟ ගුරු පාර දිගේ යනාදී වශයෙන් කියන ගීතය. දැන් මේකෙන් අපිට අමුතු භාෂාත්මක අවබෝධයක් හෝ ගැඹුරු සංගීත රසාස්වාදයක් ලැබෙනවද කියන එක ඔබම හිතා බලන්න. දැන් පඬිත විමලබේ සුන්දරගේ භාෂා ඥාණයෙන් අපට ලබා ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. දැන් ඇත්තටම මට ඕන කරලා තිබුණා ඔව් මේ ශිව තාණ්ඩව ස්තෝත්‍රය සිංහල පරිවර්තනයකට නැගුවා. දැන් මේ සංස්කෘත ශ්ලෝකය මුලම ශ්ලෝකය අරගෙන බැලුවොත් මේකේ තියෙන්නේ මෙහෙම ජටාට වී ගල ජලක් ප්‍රවාහ පාවිතස්තලේ ගලේව ලම්බිතාම් බුජංග තුංග මාලිකා දමත් දමත් දබත් දමන්ති නාදවත් ධමර් වයං චකාර ඡණ්ඩ තාන්වං තනෝතු නහ ශිව ශිවම් මේක තමයි රාවණ විසින් නිර්මාණය කරයි කියන ශිව තාණ්ඩව ස්තෝත්‍රය. දැන් මෙය දැන් මේක සංස්කෘත භාෂාවෙන් තියෙන එක අබේසුන්දරයන් සිංහලට දාන්නේ මෙන්න මේ විදිහට. ඔහුගේ පරිවර්තන කෞශල්‍ය කොපමණද කියලා ඔබට හිතා ගන්නයි මම මේ ප්‍රබන්ධ දෙක ඉදිරිපත් කරන්නේ. ජටා අටවියෙන් සිලිසිලි ගගා නිබඳ මහ පොළවට කඩා හැලෙන ගංගානම් නදී ප්‍රවාහේ මේක අපිට තේරෙනවා. ජලයේ එල්බගත් තුඟු මහා නාගමාලයෙන් බබලා නටා වෙචන මහ දෙවිඳුනි ඩමරු වයවය මේ ශිව කෛලාස කූටය මත ඩමරුව එහෙම නැත්නම් මේ අපි කියන උඩැක්කිය වයමින් රංගන ආකාරය තමයි මේ නිරූපණය වෙන්නේ. ඉතින් මේ ගීතය අපි වෑයම් කළා සොයාගන්න අපේ ගීත ගබඩාවේ අවාසනාවකට ඒක හොයාගන්න බැරි වුණා. නමුත් ඔබේ අවධානය මා යොමු කරන්න කැමති මෙවැනි රචනා පඬිත් විමල් ලබේ සුන්දරයන් නිර්මාණය කළා තියෙනවා. ආ करुन ना विना गायरी कम हा ॾिनी करूना विनाजी गायरी कम हली कम ली कम जा जा गॾु गॾु गाॾी பணிவ தகரி தகரி ஆ கௌலாரம் கௌலாரம் मधुरी सही वास्ती ආගමකින් ආගමකින් ආගමකින් ආගමකින් ආගමකින් મે સુભા હે બાગે ની પ્રભા ભરની રઘુ રંગે સુભા હે ની કુસુ પાઈ એ ગનની જનાની રાજી મુતલાશન સંગદન કરુના વિનાશ छा त जी गलजल स्पाह पाम सत කලේවලම් විලම් භූතං ගංග තුංග මාලේනා නාද මද්ද සාර තාන්න සනෝ සිනහ ප්‍රදින්තා ප්‍රදින්තා ප්‍රදින්තා ප්‍රදින්තා ප්‍රදින්තා ප්‍රදින්තා අපි තවත් ගීතයකට සවන් දෙමු. මේ ගීතයේත් භාෂා ලාවන්‍ය කෙබඳුද කියලා ඔබට හිතා බලන්න ඊටාම කදිම ගීතයක්. Thank you. ප්‍රාථමික පාසලේ විවිධ ප්‍රසංගයේදී පවා අහලා තියෙනවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සරස්වති අභිනන්දනය. දැන් මේක මේ දරුවන්ට තබා වැඩිහිටි සාමාන්‍ය උගත් කෙනෙකුට උවත් තෝරා ගන්නට අමාරු අන්දමේ ආකාරයේ දුෂ්කර බන්ධනයක් කියලා අපිට හිතෙනවා. දැන් මේ ගීතයත් සරස්වති අභිනන්දනයක්. මේ ගීතේ විතාම විශිෂ්ට තනුවක් නිර්මාණය කළා ගායනා කරන්නේ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි. එතුමාගේ ස්වර්ණ කුණ්ඩල ගීත ප්‍රසංගය ආරම්භ වන්නේ මේ බරසාර සරස්වති අභිනන්දනයෙන්. දැන් මේ ගීතයේ අවසන් පද කිහිපය ඔහු ගායනා කරනකොට සමහර විට පඬිත් අබේ සුන්දරයන්ගේ අවසර අරගෙන වෙන්න පුළුවන්. දැන් මේකේ ඔහු මුලින් ලියලා තියෙන්නේ ගීත මානස රාජහංසී වේණු වාදිනී තාලපතිනී වාග්දේවී වන්දනා කියලා. වාග්දේවී කියන්නේ සාස්ෘතිය තමයි. හැබැයි මේකේ ගායනයේදී විසනත් නන්ද ශ්‍රී ගායකයාණන් කිව්වේ සරස්වතී දේවී නමෝ කියලා. සමහර විට වාග්දේවී කියන යෙදුම එතරම් හුරු පුරුදු නැති නිසා සරස්වතී දේවී නමෝ කියලා කිව්වා වෙන්න පුළුවන්. දැන් පඬිත විමල් අබේසුන්දර අපි හඳුනාගන්නේ විශේෂයෙන්ම මේ ගුවන්විදුලියේ හිටපු සංස්කෘත පඬිවරයා හැටියට. මේ නිසා ඔහුගේ ගීතවල අර ගැඹුරු උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයටම උබින විදිහට සංස්කෘත භාෂාවට නැඹුරු කරලා තමයි ඔහු ගීත බොහෝ ගණනක් රචනා කරලා තියෙන්නේ. අපි අවසානයේ තෝරගත්තෙත් ඒ බඳු ගීතයක්. අද මම හිතන්නේ මේ ගීතයට සවන් දෙමින්ම ඔබෙන් සමුගෙන යන්නට අපට සිද්ධ වෙනවා. අද ජන් රංජනගේ තාක්ෂණික දායකත්වයේ මලින්ත දේශප්‍රිය නිෂ්පාදනය කළ සූරිකා පෙරේරා මා ඔබට පෙරසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර මේ ගීතයත් සවන් දෙමින් මේ ගීතයට සවන් දෙමින් අද අපි ඔබෙන් සමුගන්නවා Thank you. विजित चम्पा सुगन्धितदेशी पलङ्का सुगन्धित විජිත චම්පා සුගන්ධිත දීප දීප ලංකා සුගන්ධිත දීප දීප ලංකා जगति पूरित नीलमावापि रत्नकेतुदरसूपविराजित रजतवर्णरेखा रत्नकेतुदरसूपविराजित रजतवर्णरेखा लङ्का जन्मभूमि लङ्का सुगन्धित जन्मभूमि लङ्का सुनन्दित जन्मभूमि लङ्का सदा विभूषित प्रभा प्रभावित सदा विभूषित प्रभा प्रभावित विजयभूमि लङ्का लङ्का जन्मभूमि लङ्का सुगन्धित जन्मभूमि लङ्का वन्दित दीप दीप लङ्का सुगन्धित जन्म भूमि सुनन्दित जन्म भूमि चम्पा सुगन्धित दीप दीप लङ्का सुगन्धित दीप दीप लङ्का उस्ववेजित चाम्पातु गंधित देप देप लांचा। गंधित देप देप लांचा। जानरांजनगी जानरांजनगी තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ